ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනාව කියන සුළු හැඳින්වීමක් කරනවා නම් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන නිසා කරුණාකර ඒ ගැන සරලව කියා දෙනවනම් කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ සතිපට්ඨාන සතර කොහොමද එකක් එකක් ගන්න අරමුණු කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. කාමී කායානුපස්සී විහෙරතින් කාටත් පැහැදිලි. ආස්වාද ප්‍රස්වාස අරමුණ කායට සම්බන්ධයි. එතකොට ආස්වාද ප්‍රස්වාස අරමුණු කරමින් කායાનුපස්සන වැඩි වීම එකක්. ඉරියාපත මෙනෙහි කිරීම දෙක. ඒ කියන්නේ යන්නේ යන්නේ එක හිත ගන්න එක වාඩි වෙන එක සැතපෙන එක ලොකු පොඩා ඉරියව් සියල්ල එකක් එකක් ගානේ කායන ප්‍රශ්නා කරනවා අනික චතු සම්පජඤ්ඤේ ඒක කොටස් හතකට තියෙනවා අභික්ඛන්ත ප්‍රතික්ඛන්ත එකයි ආලෝකිත නිලෝකිත සම්මිංජිත පචාරිත සංඝාටිපස්ස කීවර ධාරණ ඊළඟට අසිත තේත කායත සායත ඊළඟ උච්චාර පස්සාව කම්ම ගසේ තිතේ නිසින්නේ කුත්තේ ජාගතේ භාසයේ තුන්නේ භාවේ ඔය කොටස් හතට අනුව සතු සම්පජන්‍ය ඊළඟට ද්වස්තිං සාකාර පටික්කුල ඒකේ කොටස් 32යි එකක් එකක් ගානේ කායanusasana ඊළඟට මේ ධාතු මනසිකාරය ඒකේ කොටස් 4යි පඨවි ආපෝ තේජෝ ආයෝ හතර බෙදා බැලීම ඊළඟ නව ජීවිතේ මෘත ශරීරයේ අවස්ථා නමයක්. එතකොට ඒ ඔක්කොම කාය සම්බන්ධ අරමුණු බැවින් එහි යෙදෙන සතිය කායානුපස්සන සතිපට්ඨාන. වේදනාවේ තියෙන අවස්ථා නමයක්. පළමුවෙන් කියනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට මේ වේදනා තුන වෙන වෙනම වේදනානුපස්සනාවක් නගනවා. ඊළඟට කියනවා ඒ වේදනා තුන නැවත 6කට වැඩි වෙනවා. සාමිත සුඛ වේදනා, නිරාමිත සුඛ වේදනා. සාමිත දුක්ඛ වේදනා, නිරාමිත දුක්ඛ වේදනා. සාමිත අදුක්ඛම සුඛ වේදනා, නිරාමිත අදුක්ඛම සුඛ වේදනා. එතන 6යි මුල් 3යි 9යි. ඒ 9ම වෙන වෙනම වේදනානුපස්සනා වශයෙන් වඩන්න තියෙනවා. චිත්ත පිළිබඳවක් තියෙනවා දෙලෙක 16ක් මේ දේශනාවේ. සරාගසිත දීතරාගසිත සදෝසසිත දීතදෝසසිත සමෝහසිත දීතමෝහසිත තුන හයයි සංකිට්ඨ සිත වික්කිට්ඨ සිත මහග්ගත සිත අමහග්ගත සිත සමාහිත සිත අසමාහිත සිත එතන 6යි 12යි වාගේම සවුත්තර සිත අනුත්තර සිත වාගේම විමුක්ත චිත්ත අවිමුක්ත චිත්ත කියන තැන හතරයි. ඒක 16යි. මේ 16 එකක් එකක් ගානේ සිත අනුපස්සනා කරන්න තියෙනවා. ධම්මානුපස්සනාවේ කර්මස්ථාන පහක් තියෙනවා. පළමුවෙන් නීවරණ විපස්සනාව. එතන නීවරණ පහක්. ඊළඟට ස්කන්ධ විපස්සනා පංචස්කන්ධ වෙන වෙනම. ඊළඟට ආයතන විපස්සනා ආයතන විපස්සනාවේ තියෙනවා එකක් එකක් ගන්න දැන් චක්කායතන චක්කායතන සම්බන්ධව සංයෝජන 10ක් මෙනෙහි කරන්න තියෙනවා. සෝතාදනේ සම්බන්ධ වෙන ගාන ජීවහා කාය මන ඉල රූපාතන සද්ධාතන ගන්ධාතන ආදී ආතන හය ගණන් එකක් එකක් ගානේ 10ක් බැගින් තියෙනවා. එතන 60ක් තියෙනවා ප්‍රභේද. 60 ආකාරයකින් එහි ධම්මානුපස්සනාව ගැන තියෙනවා මේ ආයතන පබ්බේ. ඊළඟට බොජ්ජංග. බොජ්ජංග දේශනාවේ බොජ්ජංග 7යි. එක එක බොජ්ජංගයක් ගැන භාවනා ක්‍රම තියෙන ඔක්කොම එකතු වුණාම 56ක්. 56 ආකාරයකට බොජ්ජංග වඩන්න තියෙනවා. ඒ ඔක්කොම ධම්මානුපස්සන. ඊළඟට ආරි සතිය දර්ශනාවේදී ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය කොටස් 12කට බෙදන්න තියෙනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේම, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විගාස, පංච උපාදානස්කන්ධ කියලා. එතන දොළොස් ආකාරයකට වඩන්න තියෙනවා දුක්ඛාරි සත්‍ය විපස්සනාව. සමුදය සත්‍ය විපස්සනාව ගන්නවා ප්‍රධාන වශයෙන් තුනක්. කාම සංහා, භව සංහා, විදෝ සංහා කියලා. ඒ හැර ඒ සමුදය සත්‍යයේදී තියෙන 60 ආකාරයක්. 60 ආකාරයකට සමුදය සත්‍ය විපස්සනා කරන්න තියෙන මොනවද? ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන. බාහිර ආයතන 6 ගැන. ඔය මේකක් එකක් ගන්න තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 විඥාන 6 පස්ස 6 වේදනා 6 සංඥා 6 ඔහොම එකක් එකක් ගානේ සමුදය සත්‍ය 60 ආකාරයකට වැඩෙන්න තියෙනවා ඊළඟට නිරෝධ සත්‍ය ඒත් එහෙමයි නිරෝධ සත්‍ය මේ ඒත් 60 ආකාරයකට වඩන්න තියෙනවා මාර්ග සත්‍යයේ ඔය ඇත්තට නිරෝධ සත්‍ය කියන්නේ ත්‍රිලක්ෂණයට හරවන එකක් නෙමෙයි. එහි තියෙන්නේ විපස්සනා වශයෙන් නෙමෙයි ගන්න ලැබෙන්නේ ශාන්ත ප්‍රණීත වශයෙන් නිරෝධ සත්‍ය ගැනීමයි. මාර්ග සත්‍යයත් එහෙමයි. මාර්ග සත්‍ය අංග 8ක් තියෙනවා. ඒ එකක් එකක් ගානේ ශාන්ත ප්‍රණීත වශයෙන් මෙහි කරන ලෝකෝත්තර මාර්ග. ලෞකික වශයෙන් තියෙනවා මාර්ග සත්‍ය. ඒක විපස්සනාට හරවනවා. ලෞකික වශයෙන් අපි කරන කුසල සිත්වල මාර්ගාංග තියෙනවා. ඒවා හරවන්න කියන විපස්සනාවට. දෙන්න මේ සැලැස්මට බැලුවාම සිය ගණනාවක් තියෙනවා ප්‍රතිපත්තාන සූත්‍රයේ භාවනාවට දැක ගන්න තැන්. ඒකට කාය අනුපස්සනාව වශයෙන් ගන්න ඒ කොටස් වේදනා චිත්ත ධම්ම. ඉතින් මේ එකක් එකක් ගානේම නිවන් දොරටු. එකක් ගා නිවන් දොරටු. දැන් බලන්න මහා තිස්ස ස්වාමීන් වහන්සේ ලංකාව වැඩි සිටියේ කේතිගිරියේ අනුරාධපුර බලා පින්නපාතේ වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේගේ භාවනාව ද්වස්යෙන් සාකාරයෙන් එකම එකයි. අට්ටි. අට්ටික භාවනාව. ඒ ද්වස්යෙන් සාකාරයේ අට්ටික භාවනාව මුල් කරගෙන රහත් වුණා. ඒ වගේ තමයි එක එක කර්මස්ථානයක එක එක නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා අර උපමාවක් කියනවා මහා නගරයකට සතර දිගින් ප්‍රධාන දොරටු මාර්ග හතරක් තියෙනවා. නගරහිර පළාතෙන් එන ප්‍රධාන මාර්ගයක් නගරයට පිවිසෙනවා. දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, උතුරු දිශාවෙන්. ඒ ඒ දිශාවල උපදින භාණ්ඩ අරගෙන ඒ ඒ දිශාවෙන් නගරයට පිවිසෙන ජනතාව. කොයි දිශාවෙන් ආවත් එකම නගරයටයි පිවිසෙන්නේ. ඒ වගේ කායානුපස්සනාවෙන් පටන්ගෙන සතිපට්ඨාන වැඩුවා නිවනට පැමිණෙනවා. අනිත් වේදනා චිත්ත ධම්ම ඒක ඒක අනුපස්සනා එකක් පාසාම නිවනට පිවිසෙනවා. නිසා මේ එකක්වත් මේ අත්හැරිය යුතු දෙයක්වත් නැහැ. එකක්ම කළ යුතුයි කියලාක් නැහැ. ඒ කොහොම නිවනට පිවිසෙන දොරටු වෙනවා. අනිත් කාරණේ තමයි මේක ඒකාබද්ධ ධර්මතාවක්. කායනුපස්සනා වඩනකොට වේදනා චිත්ත ධම්මානුපස්සනා වැඩෙනවා. ඒක වඩන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වේදනා චිත්ත ධම්මානුපස්සනා වඩනකොට ප්‍රතිපත්තාන හතරම වැඩෙනවා. ඒ විදිහට මේ ධර්මතා සම්බන්ධතාවකට පත් වෙලා තියෙන්නේ. එකම වැඩසටහන. අර එක එක පුද්ගලයාට ගැළපෙන නිසායි ඔය හතරකට දේශනා කරලා තියෙන්නේ. ඔයක තියෙනවා චරිත වශයෙන් බෙදා ගැනීමක්, සතර පුරුදු වශයෙන් බෙදා ගැනීමක්. ඒ කියන්නේ තණ්හා චරිත, ditthi චරිත කියලා චරිත දෙකක් තියෙනවා. චරිත කියන්නේ සතර පුරුදු කරපු දේ. තණ්හා චරිත වශයෙන් කෘෂ්ණාව යදී සතර පුරුදු කුජලයාට කායानुපස්සනාව මේ ගැළපෙනවා. දිටි චරිතයට චිත්තානුපස්සනාව ගැලපේ. ඒ වගේම තවක තියෙනවා සමත භාවනා විපස්සනා භාවනා සතර පුරුදු කරපුවාට ගැලපෙන හැටිය. දැන් සංහා චරිතය ඉන්නවා සතරදී සමත භාවනා පුරුදු කරලා තියෙනවා. එහෙම තැනත්තාට නිවනට පිවිසීම සඳහා උපකාර වෙනවා අර කායනුපස්සනා පටන් ගැනීම. ඒ වගේම වේදනානුපස්සනාව. ඒ වගේම සසරදී විපස්සනා වඩලා තියෙනවා හොඳින්. සංහා චරිත ස්වභාවයෙන් ඔහුගේ සංහාව තමයි ප්‍රධානම තියෙන්නේ. එතකොට හොට වේදනානුපස්සනා ගැලපෙනවා. ඒ වගේම දික්ටි සංහා චරිත ළඟට දික්ටි චරිතය. දික්ටි චරිතය ඉන්නවා සසරදී සමත වඩලා තියෙනවා. ඒ තැනත්තාට ගැලපෙනවා චිත්තානුපස්සනාව. ඒ වගේම දික්ටි චරිතයක් ඉන්නවා විපස්සනා වල කියන සතරදී. ඒ තැනත්තාට ගැලපෙනවා ධම්මානුපස්සනාව. අන්නේ සලස්මද තමයි බෙදලා තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන හතරක් නිසා පහක් නෑ. හයක් නෑ. හතර සාධුවෙන් තුනක් දෙකකුත් ගන්නෑ. හතර හතරමයි. මේ සියලුම බුද්ධ ශාසනවල සතිපට්ඨාන හතරමයි දේශනා කරනු ලබන්නේ. මෙන්න මේ අනුව තමයි සතිපට්ඨාන භාවනාවට බැස ගැනීම සිදු වෙන්නේ. ඉතින් Taman එක කර්මස්ථානයක් වඩලා කොයි එකද Tamanට ගැලපෙන්නේ කියලා එකින් එක තත්හදා බලන්න අවසර තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලෙදි හරි අනුන්ගේ සිත දක්නා රහතන් වහන්සේලා වැඩින්න කාලෙකදී හරි ඍජුවම Tamanට ගැලපෙන කර්මස්ථානය ලබා ගන්න පුළුවන්. එහෙම කාලයක් නොවන බැවින් අද කර්මස්ථාන ටික ටික කාලයක් වඩලා බලන්න ඕන. කොයි එකද සමන්ද පහසුවෙන් අවබෝධ වෙන්නේ වඩන්න හැකි වෙන්නේ. ඉතින් ඒක කියුණු කරගන්නට ඕන. දැන් අපි ආශ්‍රය කරන අර මම මුලින් සඳහන් කළ බුරුම රට පාව මධ්‍යස්ථානයේ ඒ කර්මස්ථානාචාර්යන් වහන්සේ දැන් සමහර යෝගීන්ට මුලින්ම දෙන ආනාපාන සතිය. ආනාපාන සතිය අපහසු අයට ටික දවසක් කරලා අපහසු නම් දෙනවා ධාතු මනසිකාරය. නැත්තම් පටික්කෝල මනසිකාරය. ඒ වගේ මාරු කරලා දෙනවා. මාරු කරලා දුන්නාම ගැළපෙන එකෙන් ඉතින් සමාධියටපත් වෙලා ඊට පස්සේ අනුපිළිවෙලින් යන ආනපාන සතියෙටම. ආනපාන සතියේ ඉඳලා ධ්‍යාන වඩනවා. එනිසා සමන්ද සත්පුරාය ගැළපෙන කර්මස්ථානය සොයාගන්න මේක ඇතුළෙම පුළුවනි. දැන් අපි දන්නවා මේ ඊට අවුරුදු 26කට ඉස්සර 77 අවුරුද්දේ ගුරු පුහුණුවක් ලබා ගත්තා මේ ඒක සේවාස පුහුණුවක් තුන් මාසයක සියලු බෞද්ධ ගුරුවරුන්ට නියමිත වුණ ලංකාවේ මේ සති දෙකක් භාවනාව කියන අනිත් අනිත් මේ කාල පරිච්ඡේදය ඇත්තම තියෙන ධර්මයේ අධ්‍යයනයක් පාඨමාලාවක්. ඉතින් භාවනා පන්තියට ඇතුල් වෙන දස සිල් අරගෙන ඒ දවස් 14 ස්ථානෙන් පිට යන්නේ නැහැ. එතෙන් ඔක්කොම සපේනවා. ගිලම්පස දානමාන ඔක්කොම සපේනවා. කාමර කාමර වෙන් කරලා තියෙනවා. සාතර දෙකරයක් ස්වාමීන් වහන්සේලා සම්මුඛ වෙන එතෙන්දී ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඉතින් භාවනා කර්මස්ථාන පුහුණු වෙනකොට ඉතාමත්ම පැහැදිලි කාරණයක් දැනගන්න ලැබුණා. ඒ කියන්නේ සමහර විට දැන් ඔය බුදු ගුණ වැඩියෙන් වඩලා සමාධි භාවනාවට හැරෙනකොට ඇතැම් අයට ඒකෙන් සමාධිය වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් වර්ධන කරනකොට සමාධිය වෙනවා. සමහර කෙනෙකුට පිළිකුල වැඩියෙන් වර්ධනකොට සමාධිය වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩියෙන් කරනකොට සමාධිය වෙනවා. අර එක එක්කෙනාගේ චරිතයට ගැලපෙන හැටි ඒකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඊට පස්සේ අත සමාධි භාවනාවට විපස්සනාවට හැරෙන්නේ. සති දෙක දෙක තියුණා අන්න ඒ වගේ තමයි Tamanda ගැළපෙන කර්මස්ථානේ තෝරගන්නට ඕනේ. ඉස්සෙල්ලා කර්මස්ථාන එකක් එකක් අපි හදාරනවානේ. දැන් ඉස්සෙල්ලා හදාරනවා බුදු ගුණනේ. බුදු ගුණ වඩනවා සතියක් දෙකක්. ඊළඟට මෛත්‍රිය ගන්නවා. ඊළඟට දක්ෂින්කාකාරය ගන්නවා. ඊළඟට මරණානුස්සතිය ගන්නවා. මේ හතර අවශ්‍යම ලැබිය යුතු දෙයක් නිසා ඒක වැඩියෙන් ප්‍රගුණ කරනවා. ඔය හතර. ඔය හතරෙන් යමක් කරන ඊට පස්සේ ආනපාන සතියට හැරෙනවා. එතකොට තමයි සමාධිය ලැබෙනවද නැද්ද කියලා පැහැදිලිව තේරෙන්නේ. ඉතින් ඉන්හාට ධ්‍යාන වඩලා හෝ නොවඩා හෝ ඒ කායගත සතියේ තියෙන ද්වස්තිං සාකාරයක් දක්ෂින සාකාරයේ ටික තේනවා තව තව 10ක්. එතකොට 42ක් තේනවා. ඒවට කියනවා ධාතු කොටස 42. ඔය 42 තියෙන රූප ටික වෙන් කරගන්නවා. 42 තියෙනවා රූප. චේතා රූප 44යි ලෝමා 44යි නකා දන්තා තචෝ මන්සං නහාරු වක්ඛී අට්ඨිනින්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්පාසං අන්තං අන්ත ගුණං ඔය ටිකේ තියෙනවා 17 44 බැගින් උදරියන් 8යි කරීසං 8යි රූප මත්කලොංගං 44යි පිට්ඨං 44යි තෙම්හං සෙම්හං 44යි පුබ්බෝ 8යි ලෝහිතං 44යි ඡේදෝ 16යි මේදෝ 44යි අස්සු 16යි වසා 44යි කේලෝ 16යි සිංහානිකා 16යි ලසිකා 44යි මුත්තං 8යි ඔන්න කොටස් 32 රූපේ නැතික දැන් කියලා දෙන්න ඕනේ ඉතින් ටික කතාවක්. ඊළඟට තේජෝ ධාතු හතරේ සංතාප තේජෝ ධාතුයේහි 33යි. ජීවන තේජෝ ධාතුයේ 33යි. පරිධාන තේජෝ ධාතුයේ රූප 33යි. පාඨක තේජෝ ධාතුයේ රූප 9යි. ඔන්න තේජෝ ධාතුයේ කොටස් 33. වායෝ දහසේ උද්ධංගමා වාතා රූප 33යි. අදෝගමා වාතා 33යි. කුච්චිතයා වාතා 33යි. කොට්ටසයා වාතා 33යි. අංගමංගානිකායනෝ වාතා 33යි. අස්සාසු පස්සාසෝ වාතා රූප 8යි. ඇතැම් විට 9යි. දැන් ඔය කියේ ගණන් විතරනේ. ඉතින් අහලනකොට තමයි ඔක තේරුම් ගන්න පුළුවන්. ඒකා කොමුද රූප 44ක් වුණේ. හේෂා කියන කොටසේ ඒක සමේ මුල් බැසගත් කේතාවේ මුල තියෙන රූප කලාප පහ. කාය දසක භව දසක කියලා 10 මිටි දෙකයි. චිත්ත සමුත්ථාන සුද්ධාස්තකේ උතු සමුත්ථාන සුද්ධාස්තකේ ආහාර සමුත්ථාන සුද්ධාස්තකේ කියලා අටේ කොටවල් තුනයි. සියල්ල 44යි නේ 20යි 24යි. අනිත් ඒකේ 24 24 කියන හැම තැනම තියෙන්නේ ওই කොටස් ටිකයි. ඊළඟට උදරියන් කියන එකේ කියුවේ අටයි. උදරියන් කියන්නේ කුමක්ද? අනුභව කළ නොදිරු ආහාරය. අපේ ආහාර ගත්තාම ආමාශය තුළ නොදිරු ආහාර කොටස් තියෙනවා. නොදිරු කියන්නේ දිරවන තුරු පවත්න ආහාර කොටස. ඒකේ තියෙන රූප සුද්ධාසක රූපම පමණයි. හරිසං දිරු ආහාර මල. ඒකේ තියෙන්නේ සුද්ධාසක රූප උතු සමුත්‍රාණික සුද්දාසක රූප අට පමණයි. මත්තලුංගම් 44 අර විදිහටයි. සිත්තම් එහෙමයි, සෙම්මන් එහෙමයි. කුබ්බෝ 8යි. කුබ්බෝ කියන්නේ සරව. ලේ පැතවලා ඇති වෙන සරව. ඒකෙත් මේ උතු සමුත්‍රාණික සුද්දාසක රූප අට විතරයි. ලෝහිතං රූප 44 කලින් වගේ. ඡේදෝ රූප 16යි. චිත්තජ උතුජ කියලා සිත නිසා සුද්දාස්සකේකු උපසමුත්‍රාණක සුද්දාස්සකව දෙකක් ඇති වෙනවා. දැන් සමාජ සිතේ බයක් ඇති වුනම දාලිය දානවනේ. ඒ වගේ අවස්ථාවල සිත නිසා. ඒ වගේම සමාජයට දැඩි වේදනාවක් ඇල හිතට දුකක් ඇති වුනත් දාලිය දානවා. ඒ සිත නිසා. ඒ හැර කාලගුණ නිසා. කාලගුණ නිසා දාලිය දානවා. දොරටේ උපසමුත්‍රාණ. ඒකවල සූප 16යි. ඒවා දෙකයි. නේදෝ රූප 44යි. අස්සු 16යි. අස්සු කියන්නේ කඳුළු. හිතේ දුකක් ඇති වෙනකොටත් කඳුළු එනවා. හිතේ ප්‍රීතියක් වෙනකොටත් කඳුළු එනවා චිත්ත නිසා. එතන චිත්ත සමුත්‍රාණ සුද්ධාස්ති කියයි. ඒ හැට දූවිලි වැඩිමින් දුම් වැඩිමින් එනතන් ශරීරයේ ශරීර ධාතු කැළඹීමෙන් කියන ධාතු කෝපයෙන් මේ වදිනා මේ කඳුළු. ඒකෝතේ උතු සම්මුත්‍රාණික සුද්ධාස්ති කියයි. සුද්ධාස්තියයි. තේලෝ ඒත් එහෙමයි. වසා 244මයි. වසා කියන්නේ වරුන් තෙල් ඇඟේ පිට දාන වරුන් තෙල්. තේලෝ සිංගානිකා 16යි. සොටු. කෙත නිසා සොටු ගලනවා, කාලගුණ නිසා සොටු ගලනවා. දෝෂ සෝබ නිසා. ඊළඟට ලාසිකා 44යි, මුත්‍රාං රූප 8යි. ඒ කියන්නේ මුත්‍ර කොටසේ තියෙන උතු සමුත්‍රාණයක සුද්ධාස්තකට පමණයි. එතකොට එහි ඔය ශරීරේ කොටස් 32 ඇතුලේ තියෙනවානේ චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා අදේ වස්තු කියලා තව රූප ටිකක්. ඒ වාගේදී අර දැන් මේ චක්සු ගෝලය තුල රූප 54ක් කියුතු වෙනවා. ඒ මොකද? එහි තියෙනවා අර චක්කු දශක කලාප. ඒ වගේ සෝත ප්‍රසාදයේ තියෙන කොටසේ රූප 40 54ක් කියන්නේ. එහෙම තියෙන වස්තු රූප තියෙන තැන් වල 54 බැගින් එනවා. ඊළඟට තේජෝ ධාතු හතරේ පළවෙනි එකේ 33යි කිව්වා. මොනවාද? එතන තියෙනවා සුද්ධාස්තක උප සමුත්‍රාණක චිත්ත සමුත්‍රාණක ආහාර සමුත්‍රාණක අටේ මේ 33යි ජීවිත නාස රූප කලාපයයි. පුර 24යි 24යි 9යි 33යි නේ. ඒ 33 තමයි සංතාප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාඨක තේජෝ. පාඨක තේජෝ කියන්නේ කේ රූප නමේ පමණයි. ජීවිත ජීවිතේන්ද්‍රේ නවක කලාපේ පමණයි. ජඨරාග්නිය. ජඨරාග්නිය තින්නේ කර්මජ රූපයක් පමණයි ජීවිත නවක. අනිත් නැහැ. ඊළඟට වායෝ ධාතු කොටස් පහකම තියෙන්නේ 33 33. උද්ධංගම වාස, අදෝගම වාස, කුච්චිතේ, කොට්ටසේ, අංගමංගානුසාරී වාස කොටස් පහේම තියෙන අර විදිහට චිත්ත සමුත්‍රාණක සුද්ධාස්තකය, උතු සමුත්‍රාණක සුද්ධාස්තකය, ආහාර සමුත්‍රාණක සුද්ධාස්තකයයි ඊළඟට ජීවිත නාක රූප කලාපයයි 33යි. ආස්වාද ප්‍රාස්වාද කියන වායෝ දහතේහි ප්‍රධාන වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක රූප සමූහයක් චිත්ත සමුත්සාර. ඇතැම් විට සද්ද නැගෙනවා. ටිකක් නිින්ද ගියාම සද්ද එනවානේ. එතකොට ඒක වෙන්නේ කලින් හුස්ම ගන්නවා. දැන් සමහරට මහන්සිලා දුවලා කලින් හුස්ම ගන්න සබ්ජයක් ඇහෙනවනේ. ඒ සබ්ජය ඇහෙනකොට ඒ සබ්ජෙත් අර සමහරට ඕනකමින් හුස්ම හුස්ම පිට කරන හයි වෙන්නේ. සුසුම් හෙලනවා කියලා කියන්නේ. එතකොට රූප නමයක් එතන ඇති වෙනවා. සුද්දාස්සයකට සද්ද රූපෙත් එකතුණු නමයයි. නිසා එතන 8යි 9යි දෙආකාරයෙන් තියෙනවා. ඔන්න ඔය විදිහට රූප කලාප ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන එක එක කලාපයක ඒවා නුවණින් දැකලා නිකන් නෙමෙයි නිකන් ආවට ගියාට අහලා බලලා නෙමෙයි. අර විපස්සනා ඥාන ආලෝකයෙන් එක එක රූපයක් දැකීමෙන් ඒක හරවන්න ඕන ඒ ලක්ෂණ රස පච්චුපට්ඨාන ප්‍රදස්ථාන මේවට හරවලා ත්‍රිලක්ෂණ නම්වන්න ඕනේ. ත්‍රිලක්ෂණ දැන්වීම තමයි විපස්සනායි. මෙහාට තියෙන විපස්සනා ඥාන වැඩිනවා. දැන් ඉතින් අපි මේ පෙර ගමන් වශයෙන් කරන ටික ටික භාවනා ක්‍රම යම් කාලෙක එකටම තේලියටම වඩන්න ලැබුණොත් ඔය කොටස් වඩන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා කල්ැතුව අපි ටිකක් දැනගෙන තියාගමු. මේ එකක් එකක් පාස අපට ඉගෙන ගන්න මතක තබා ගන්න කරුණු තියෙනවා. ඒවා යම් දවසකදී යම් කලකදී පිරිසිදුව සුවිසුද්ධව ආબોධ කරගන්න අපට අවස්ථාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මාන් ශාස්ත්‍රාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ